ආයිබෝවන්. අද අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ ටික ගැඹුරු සූත්‍ර දේශනාවක් ගැන. චූල වේදල්ල සූත්‍රය. ඔව්. මේක භාග්‍යතුන් වහන්සේ වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ විසාක උපාසකතුමා සහ ධම්මදින්නා භික්ෂුණී අතර සිද්ධ වෙච්ච ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් නේද? හරියටම හරි. ධම්මදින්නා තරණිය කාන්නේ ගිහි කාලේ විසාක උපාසකතුමාගේම බිරිඳ. පස්සුව පැවිදි වෙලා රහත් භාවයට පත් වුණු කෙනෙක්. හ්ම්. ඉතින් අපේ අරමුණ තමයි මේ සාකච්ඡාව ඇසුරෙන් බුදුදහමේ බොහොම වැදගත් සංකල්ප කීපයක් ගැන කතා කරන එක. විශේෂයෙන්ම අර සක්කාය කියන එක. ඒ කියන්නේ පුද්ගලයා නැත්තම් ආත්මය ගැන තියෙන සංකල්පය, ඒක හැදෙන හැටි, නැති වෙන හැටි, ඒකට තියෙන මාර්ගය. මේවා ගැන ධම්මදින්න තෙරණියගේ අදහස් විමසන එක. ඔව්. මේ සූත්‍රයේ තියෙන විශේෂත්වය තමයි හරිම පැහැදිලි අර තර්කානුකූල විදිහට මේ ගැඹුරු දේවල් නිරෝල් කරන එක. සාකච්ඡාව පටන් ගන්නෙ විසාක උපාසකතුමා අහන ප්‍රශ්නයෙන්. මොකක්ද ඒ ප්‍රශ්නේ? එතුමා අහනවා පින්වත් ආර්යවනි භාග්‍යවතුන් වහන්සේ සක්කාය සක්කාය කියලා වදාලේ මොකක් ගැනද කියලා. හ්ම්. එතකොට ධම්මදින්නා තෙරණිය දෙන උත්තරේ සරලද? බොහොම පැහැදිලි. කෙලින්ම කියනවා ඇවැත්නි විසාකේනි පංච උපාදානස්කන්ධය තමයි භාග්‍යවතුන් වහන්සේ සක්කාය කියලා වදාලේ. ආ පංච උපාදානස්කන්ධයම. ඔව්. ඒ කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන මේ උපාදානස්කන්ධ පහ. අපි මම මගේ කියලා දැඩි විදියට අල්ලගෙන ඉන්න උපාදානය කරගෙන ඉන්න මේ කොටස් පහ තමයි සක්කාය කියන්නේ. එතකොට මේකෙදී අර වෙනම ආත්මයක් ගැන නෙවෙයි කතා වෙන්නේ. නෑ. මේ නිරන්තරයෙන් වෙනස් වන හේතුඵල දහමට අනුව ක්‍රියාත්මක වෙන මේ ක්‍රියාවලි පහ ගැන තමයි කතා කරන්නේ. අන්න ඒකයි සක්කාය. ඒක නම් බොහොම පැහැදිලි සහ ප්‍රායෝගිකයි වගේ. එතකොට මේ සක්කාය හටගන්නේ කොහොමද? හ්ම් සක්කාය සමුදය. ඒ කියන්නේ මේකට මූල මොකක්ද? ඒකටත් උත්තරේ පැහැදිලි. තණ්හාව තමයි හේතුව. තණ්හාව. ඕ විශේෂයෙන්ම අර නැවත භවයක් ඇතිකරන පෝනෝ භවිකා ආස්වාදයට බැඳිලා ඉන්න නන්දිරාග සහගතා හමුවන දේවල් සතුටින් බාර ගන්න తත්‍ර තත්තා භිනන්දිනී කින ස්වභාවයෙන් යුතු කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කින තුන් ආකාර තණ්හාව. මේ තණ්හාව තමයි සක්කාය හටගැනීමේ මූලිකම හේතුව. ඒ කියන්නේ මේ අල්ලගන්නීම මේ මම කියලා හිතන එක දිගටම පවත්වාගෙන යන්නේ මේ තණ්හාවෙන් ලැබෙන ශක්තියෙන්. හරියට මෙහෙමයි. තණ්හාව තමයි ඉන්ධන සපයන්නේ. හරි. එහෙමනම් මේක නවත්ත ගන්නෙ කොහොමද? සක්කාය නැති වෙන්නේ කොහොමද? ඒ කියන්නේ සක්කාය නිරෝධය. සක්කාය නිරෝධය කියන්නේ අර කලින් කිව්ව ත්‍රිවිධ තණ්හාවම සම්පූර්ණ මිතුරු නැතිව නිරුද්ධ වීම, අත්හැරීම, දුරවීම, ඒකෙන් මිදීම. ඒකට මාර්ගයක් තියෙනවද? සක්කාය නිරෝධ ගාමිනී පටිපදා. තියෙනවා. ධම්මදින්නා තරණිය පෙන්වා දෙනවා. ඒකට තියෙන එකම මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ආ අර සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. ඔව්. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම සම්මා සති, සම්මා සමාධි කියන අංග 8. ඇය තවදුරටත් පැහැදිලි කරනවා මේ අංග 8 සීල සමාධි ප්‍රඥා කියන ස්කන්ධ තුනට අයිති වෙන හැටිත්. ඒ කියන්නේ මේක නිකම් අර ව්‍යුක්ත සංකල්පයක් නෙවෙයි ප්‍රායෝගිකව වඩන්න ඕන මාර්ගයක්. අනිවාර්යෙන්ම. සීල සමාධි ප්‍රඥා කියන පිළිවෙත තුලින් තමයි තණ්හාව නැටි කරලා සක්කාය නිරෝධය සාක්ෂාත් කරගන්න පුරුවන් වෙන්නේ. හ්ම්. දැන් තව වැදගත් වචනයක් තියෙනවා මේකට සම්බන්ධ උපාදානය. ඒ කියන්නේ අර දෙඩිව අල්ලා ගැනීම. විසාක උපාසකතුමා අහනවා උපාදානය කියන්නේ අර පංච උපාදාන ස්කන්ධයටමද එහෙම නැත්නම් ඒකෙන් පිට දෙයක්ද කියලා. ඒක ටික ගැඹුරු ප්‍රශ්නයක් වගේ. ඔව් ඒක හරිම සූක්ෂම තැනක්. මොකද උපාදානස්කන්ධ කියලත් කියනවනේ. ඉතින් උපාදානයයි උපාදානස්කන්ධයයි එකක්ද දෙකක්ද ධම්මදින්න තෙරණියගේ පිළිතුර හලිම අපූරුයි. ඇය කියනවා ඇවත්නි විසාක උපාදානිය කියන්නේ උපාදානස්කන්ධ ටිකමවත් උපාදානස්කන්ධ වලින් පිට දෙයක්වත් නෙවෙයි. එහෙනම් මොකද්ද? යම් කිසි චාන්දරාගයක් ඇද්ද? අන්න ඒක තමයි උපාදානිය කියලයි කියන්නේ. චන්දරාගිය ඒ කියන්නේ ඒ කියන්නේ අර රූප, වේදනා ආදී ස්කන්ධ කෙරෙහි ඇතිවෙන කැමැත්ත මුල් කරගත්තු ඇලීම, තද ආශාව. අන්නේ ඇලීම කියන ක්‍රියාවලිය තමයි උපාදානය. ආ ඒ කියන්නේ වස්තුව නෙවෙයි වස්තුව අල්ලගන්න ක්‍රියාව ඒ මානසික ක්‍රියාවලිය. හරියටම හරි. ඒ ඇලීම ඒ දැඩිව අල්ලගන්නේ මානසික ක්‍රියාව තමයි උපාදානය. ඊටම පැහැදිලි. දැන් ආයතර සක්කාය පත්තට ගියොත් සක්කාය දිට්ඨිය කියලා එකකුත් තියෙනවනේ. ඒ කියන්නේ වැරදි දැක්ම. ඒක කොහොමද ඇති වෙන්නේ සහ නැති වෙන්නේ? ඒකත් ධම්මදින්නා තෙරිණිය පැහැදිලි කරනවා. සරලවම කිව්වොත් ආර්ය සත්‍ය ගැන අහලා නැති, ඒ ගැන නොදන්න අශ්‍රතවත් පෘථග්ජන කෙනා එයා අර පංච උපාදාන ස්කන්ධය දිහා බලලා වැරදියට හිතා ගන්නවා. මේක තමයි මගේ ආත්මය. රූපං අත්තතෝ සමනුපස්සති. ආත්මය රූපවත් රූපවන්තං වා අත්තානං ආත්මය තුල රූප තියෙනවා අත්තනිවා රූපං රූපය තුල ආත්මය තියෙනවා රූපස්මින් වා අත්තානං වගේ 20 ආකාරයකින් මේක වැරදියට දකිනවා. ආ ඒ කියන්නේ අර ස්කන්ධ ටිකයි මම කියන හැඟීමයි පටලවා ගැනීමක්. ඕ අන්නේ පටලවා ගැනීමේ වැරදි දැක්ම තමයි සක්කාය දිට්ඨිය. හැබැයි ආර්ය සත්‍ය අහලා ඒ ගැන දන්න ඒ අණුව හික්මුණු ශ්‍රතවතාර ශ්‍රාවකයා කෙනා ওই විදියට දකින්නේ නැහැ. එයා රූපාදී අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින නිසා එයාට සක්කාය දිට්ඨිය දිවෙන්නේ නැහැ. හ්ම් ඒ කියන්නේ දැනුම සහ ප්‍රඥාව තමයි මෙතන වෙනස ඇති කරන්නේ. අනිවාර්යයෙන්ම සම්මාදිට්ඨිය ඇතිවීමත් එක්ක තමයි සක්කාදිට්ඨිය නැති වෙලා යන්නේ. හරි. දැන් මේ සාකච්ඡාවේ තවත් ගැඹුරු තැනක් තියෙනවා වේදනා. ඒ කියන්නේ විඳීම් ගැන සැප දුක් සහ අදුක්කම සුඛ කියන උපේක්ෂා වේදනා ගැන කතා වෙනවා. මේවා එක්ක බැඳලා තියෙන අපේ යටිසිතේ තියෙන කෙලෙස් අර අනුසය ගැනත් කියවෙනවා නේද? ඔව්. ඒකත් බොහොම වැදගත් කරුණක්. ධම්මදින්නා තෙරණිය පැහැදිලි කරනම සැප වේදනාවක් විඳිනකොට රාග අනුසය ඒ කියන්නේ ඇලීමේ යටි නැඹුරුව ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා. සුඛාය වේදනාය රාග අනුසයෝ අනුසේති. දුක් වේදනාවක් විඳිනකොට පටිග අනුසය කියන්නේ ගැටීමේ द्वේෂයේ නැඹුරුව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. දුක්ඛාය වේදනාය පටිඝානුසයෝ අනුසේති. අර දුක් සැපත් නැති මදහත් උපේක්ඛා වේදනාවේදී අවිද්‍යා අනුසය, කියන්නේ මෝහය, නොදෙනීම කියන නැඹුලෝ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අදුක්ඛම සුඛාය වේදනාය අවිජ්ජානුසයෝ අනුසේති. ඒ කියන්නේ අපි විඳින හැම හැඟීමක් එක්කම යටිසිතේ කිසියම් කෙලෙස් බීජයක් තියෙනවා වගේ. එහෙම නැඹුරුතාවයක් තියෙනවා. අනුසය කියන්නේ යටින් නිදාගෙන ඉන්නම වගේ තියෙන කෙලෙස්. අවස්ථාව ආවම මතුවෙන්න පුළුවන්. නමුත් මෙතන තමයි වැදගත්ම දේ. ධම්මදින්නාතරණිය අහනවා හැම සැප වේදනාවකදීම රාගානුසය ක්‍රියාත්මක වෙනවද? හැම දුක් වේදනාවකදීම පටිඝානුසය, හැම උපේක්ඛා වේදනාවකදීම අවිද්‍යානුසය කියලා. ඒතර උත්තරේ උත්තරේ නැහැ කියන එක ඇය පෙන්වා දෙනවා හැම වේදනාවකදීම අදාළ අනුසය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක වෙන්නේවත් ඒ හැම එකක්ම ප්‍රහාණය කියලා යුතුයි කියලාවත් නියමයක් නැහැ කියලා. ආ ඒක හොඳ උදාහරණයක් තියනවාද? ඔව්. ඇයි කියනවා කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා ලබන ප්‍රථම ධානය වගේ ගැඹුරු සමාධි සුවයක් තියෙනවනේ. ඒ සැප වේදනාවකදී අර රාග අනුසය ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක ප්‍රහාණය කළ යුතු දෙයක් කියලාත් කියනවා. ඒ වගේම විමුක්තිය හොයාගෙන යන කෙනෙක් කවදානම් මම අර ආර්යයන් වහන්සේලා පැමිණි විමුක්තියට පැමිණෙම්ද කියලා හිතනකොට දුකක් දුම්නසක් ඇති වෙන්න පුළුවන්. ඒ දුක් වේදනාවත් එක්ක පටිඝ අනුසය ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලයි කියන්නේ. ඒකත් ප්‍රහාණය කළ යුතු දෙයක්. ඒ වගේම අරූප ධානවල උපේක්ෂාව වගේ දේවල්වලදී අවිද්‍යා අනුසය ඒ විදිහක ක්‍රියාත්මක නොවන බවත් ඒකත් ප්‍රහාණය කළ යුතු බවත් කියනවා. ඒ කියන්නේ අර වේදනාවයි ඒකට දක්වන ප්‍රතිචාරයයි ඒ යට තියෙන අනුසයයි අතර සම්බන්ධය එච්චර සරල එකක් නෙවෙයි. ඒක સંદર્ભය අනුව වෙනස් වෙනවා. හරියටම හරි. ඒක අවබෝධ කරගන්න ඕන දෙයක්. නිකම්ම සැපනම් රාගය දුකනම් ද්වේෂය කියලා ලේබල් ගහන්න බෑ. හරිම ගැඹුරුයි. හැබැයි මේ සාකච්ඡාව එක තැනකදී සීමාවකට එනව නේද? මට මතකයි විසාක උපාසකතුමා නිවනෙන් එහා යමක් ගැන අහනවා. ඔව්. විසාක අහනවා නිවනට සමවැදී සිටීමෙන් පස්සේ මොකද්ද තියෙන්නේ? වගේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ නිවනින් එහා මොකද්ද කියලා හොයනවා. ඊටකොට ධම්මදින්නා තරණිය මොකද කියන්නේ? අය බොහොම කාරුණිකව නමුත් ස්ථිරව පෙන්වා දෙනවා. ඇවැත්නි විසාක ඔබ ප්‍රශ්නීය සීමාව එක්මවා ඇහුවා. ඔබට ඒ සීමාව හොයාගන්න බැරි වුණා කියලා. ඇය කියනවා මේ බ්‍රහ්මචාරයේ ජීවිතයේ ගිලී තිබෙන්නේ නිවනේ. එහි පරමාර්ථය නිවන. එහි අවසානය නිවන කියලා. එකනේ එතනින් එහාට අහන්න දෙයක් නැහැ කියන එක. එතනින් එහා දැනගන්න අවශ්‍ය නම් අවශ්‍ය නම් භාග්‍යවතුන් වහන්සේගෙන්ම ගිහින් අහන්න කියලා යෑ කියන්නේ. හරිම ප්‍රඥාවන්ත පිළිතුරක්. ඔව්. ඉතින් විසාක උපාසකතුමා මේ ගැන බුදුරජාණන් වහන්සේට සැල කරනෝ. උන්වහන්සේගේ ප්‍රතිචාරය කොහොමද? බුදුරජාණන් වහන්සේ මේ පිළිතුරු අහලා ධම්මදින්නා තෙරණියව අතිශය නගේ කරවා. විසාඛය ධම්මදින්නා භික්ෂුණිය පඬිතයි මහා ප්‍රඥාවන්තයි කියලා. විසාඛය ඔර ප්‍රශ්න මගෙන් ඇහුවත් මමත් ওই පිළිතුරු ටිකම තමයි දෙන්නේ. ඒ අර්ථය ඒ විදිහටම ධාරණය කරගන්න කියලා උන්වහන්සේ වදාලා. ඒ කියන්නේ අයගේ අවබෝධය ගැන ලොකුම සහතිකය ලැබෙනවා එතනදී. ඇත්තම. ඒකෙන් පේනවා අය කොයිතරම් ගැඹුරට ධර්මය අවබෝධ කරගෙන හිටියේද කියලා. ඉතින් මේ මුළු සාකච්ඡාවෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩම වාද. මම හිතන්නේ එකක් තමයි මේ සක්කාය කියන අපි මම කියලා හිතන දේ හරියටම මොකක්ද ඒක කොහොමද හැදෙන්නේ නැති වෙන්නේ කියන එක ගැන පැහැදිලි අවබෝධයක් ලබා දෙන එක. ඒකට හේතුව තණ්හාව බවත් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බවත් පෙන්වා අනික තමයි අර උපාදානය, සක්කාය දිට්ඨිය වගේ සූක්ෂමතෙන් පැහැදිලි කිරීම. ඔව්. අර වේදනා සහ අනුසය ගැන කාරණයක් බොහොම වැදගත් නේද? අනිවාර්යෙන්ම. අපේ එදිනෙදා ජීවිතේ අපි නිතරම අත්විඳින සැප දුක මැදහත් හැඟීම් දිහා බලන්න ඕන විදිහ ගැන ලොකු ඉඟියක් දෙනවා. අපි නිකම්ම අර යටිසිතේ තියෙන රාග, පටිග, අවිද්‍යාව කියන අනුසය වලට වහල් වෙලා ඒවට අනෝ ප්‍රතිචාර දක්වනවාද? එහෙම නැත්නම් ධම්මදින්නාතරණිය පෙන්වා දෙනවා වගේ සිහියෙන් ප්‍රඥාවෙන් යුක්තව මේ වේදනා දේහා බලලා ඒවායේ අනිත්‍ය ස්වභාවය තේරුම් මරගෙන අර අනුසය ක්‍රියාත්මක වෙන්න තියෙන ඉඩ අඩු කරගන්න අපිට පුළුවන්ද කියන ප්‍රායෝගික අභියෝගය මේකෙන් මතුවෙනවා. ඒක ඇත්ත නිකන් න්‍යාය විතරක් නෙවෙයි අපේ ජීවිතේටම සම්බන්ධ කරගන්න පුරුවන් ගැඹුරු කාරණා රැසක් මේ චූල වේදල්ල සූත්‍රයේ තියෙනවා. ඔව් ඒක තමයි බුදුදහමේ තියෙන වටිනාකම. හරිම ප්‍රායෝගිකයි.